මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න බුරාම්පි හ්ම් හ්ම් දැන් ඇති ඔය බිරුව හ්ම් ලොකෝ එන්ද මෙහාට මම්මේ මම්මේ හති දාගෙන දුවගෙන ආවේ බුදුමාමේ හ්ම් හ්ම් කලබල නොවි ඔය හති ආඩු කරගෙන ඉන්නවා සේරටම කලින් මම මම්මේ පන බයෙන් දුවගෙන දුවගෙන ආවේ වෙන කාට කියන්නද අපිටම සිද්ධ වෙනවනේ මේ රස්පැත්ති. අනේ මාමා. මේ මේ මේ මේ මේ පුටුවේ නිඳ ගන්නවා හොඳයි. මේ ඔය හතිය හෙමින් හෙමින් අඩු වෙනකල් කතා නොකර ඉන්නවා නම් හොඳයි ලොකු. ඕම නරක වෙලාවක් මේක. යාට නරකක් වෙයි කියලා මට බයයි මාමා. නෑ නෑ නෑ නෑ මං නරකක් වෙයි කියව නෙවෙයි. නමුත් නරක අතට හැරෙන්න ඉඩ තියෙනවා. මොකද මිනිහා දුරදිග කල්පනා නොකර ඒ මහ කළුවරේ මේ පහර දීපු එක නම් හොඳ නෑ ඒ තරම්. ඉරයන්ට වෙයිද මාමා? ඒ මාමා. හ්ම් හ්ම් හ්ම්. ඔය ඒකේ ගැහීමයි හතියයි නතර කරගන්නකම් මං කියන්ට ගිය දේ කියන්නේ නෑ ඕ. හ්ම් <coughs> ඔහොම ඉඳගෙන ඉන්නවා හොඳයි. මං එනකල්. හතරවරන් <coughs> දෙයියන්ගේ කන්දේ දෙයියන්ගේ වන්නේ බණ්ඩාර දෙයියන්ගේ සිතපත්තිනි දෙයියන්ගේ කඩෝර දෙයියන්ගේ මහගලේ මහ දෙයියන්ගේ පිටය රසවයි ඒ මිනිස්යා නිදාස් කරලා දෙනසේකෝ අයිබෝ ඒවා අයිබෝ ඒවා හා හරි දැන් මම මේ කියන දේ අහගෙන කලබල වෙනවද අඳාවැළපෙනවද ඉකි ගන්නවද ඒකක්වත් නොකෙරුවොත් මං ආරච්චිලා ගැන පොලිසියේ මහතුරුන්ට කියාපු දේ මොකුත්ම නොකිය කට පියා ගන්නවා. තේරුණාද ලොකු? හිතන්න පුළුවන් දේවල් ද අපට මේ සිද්ධ වෙන්නේ. බිසුයි නාමෙලුයි ගියා. රට වටේ සවාරියක් යන්ට. මම දන්නවා ඒක. නමුත් අපට තියෙන එකම ආයුධය තමයි ඉවසීම. එහන්දා ඒකට තැන දීලා මම මේ කියන දේ හොඳින් අහගන්නවාද නැද්ද? හ්ම් දෙමයි මාමා. හ්ම්. උඩෝසි මහතුරු ආරචිලේ අතලට යකඩ මාංචු දැම්මද? නෑ නෑ ලොකෝ නෑ. ආරචිල වෙනුවේ මං ඉදිරිපත් වෙලා කියාපු කට උතර පොතේ ලියාගෙන ඉවරයි. හැබැයි ආරචිලට දැම්ම ගෙදර එන්න බැරි වෙයි. ඔව් මොකද කියලා කියනවා නම් අර සියඹලා හැර මිටිපාර වැඩිච්ච මිනිහාගේ කකුල් දෙකම එක්ස්රේ කරලා හ්ම් දොස්තරලා දෙන වෛද්‍ය නිගමනේ එනකල් හෙදර එන්න නම් බැරිනේ හ්ම් කියන්නේ කියන්නේ හ්ම් ඇති ඇති ඇති ඉකි ගහන්න නම් එපා වුණා හ්ම් අපි බලමු ඔය ගැන අපේ නීතිඥ මහත්තුරුගෙනුත් අහලා. දැන් අපට තියෙන්නේ ලොකු ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ. ඒක දැකපු කවුරු හරි හිටියනම් එතන ආන්න ඒ උදවි. අනේ බුදුමාමේ. හිතන ඒ කරුවලේ කිසිම කෙනෙක් හිටියේ නෑ. මන් දිවුරලා කියන්නම් මං විතරයි හිටියේ කියලා. හරි හරි හරි. ඉතින් ඒ වෙලාවේ ලොකුට තිබුණා නේද? ආරච්චිලටේ බස්කම උලු කරගෙන යන්න නොදී නවත්ත ගන්නට. මේ මාසේ පෝයදා ඒ කරුවලි එදා ඒ කාර්යක නතර කරලා ඒකේ දොරක් අරගෙන බෑපු මිනිහා අඩි කීපයක් ඉස්සරහට එනකොටම ආරච්චිලා අර සියඹලාරට බස්තම උලු කරාන පෙන්නා. එවත්තම උසගෙන පැන්නා. ඔව්. පැන්න ගමන් මේ මිනිහට තඩි වේවා. ඊට කලින් මං කේ ගැහුවා මාමා. ලොකෝ අය තඩි බෑවා කියන්නේ වැරෙන් පාර දුන්නා කියන එක නේද? ඔව්. ඊට කලින් මං කෑ ගැහුවා රජිලාට. මේ ලොකෝ මොනවා කියලා බෑ කෑ ගැහුවේ වෙලාවේ. හා හා එපා ඔය බස්ත මුළු කරාන මේ කරවලේ යන්න එපා කියලා මං කෑගෑවා. හ්ම්. එමනම් ඉතින් මේක හොඳ සාක්කියක් වෙයි ලොකු. නමුත් මට ඇත්ත කියන්න එතකොට මොකද වුනේ කියලා මේ එතකොට ආරච්චිල මොනවද කිව්වේ? ඔය ඔය ඉතින් මං කිව්වනේ. ඔය කියන නවත් අගන්ත කියලා. හොරකිලා ලස්මි ටික කා කීවා හොර දක්කඩියගේ කකුල් කෙටි දෙකම බිඳලයි මන් නවතින්නේ ඉඳා ඉඳා කාගෙන ඵලයන් කියලා ගහනකොට ඒ පාර වැදිච්ච මිනිහා කෑ ගැහුවා. එපා එපා ඌයා ඌයා මේ මම මම මේ මම මම කියලා. හාරචිලා කිව්වා උඹ තමයි මං ඔය හොයා හිටිය තක්කඩියා. ඉඳා ඉඳා තව එකක් කියලා වැරේ ගහනකොට මං ආයෙත් කෑ ගැහුවා මාමා. කාටද මේ කරවලේ ගහන්නේ කියලා. එතකොට මෙන්න මේ කට කියලා තව පාරක් ගැහුවා. නේද? ඒකම ඒ මිනිසයා ඒ පාර කාගෙන වේදනාවෙන් කෙඳිරි ගගා කිව්වා මං මන් දිගා මඩුල්ලේ සුන්දර සින්ද කියලා ඒක ඇහිච්ච ගමන් ආරාචිල්ලගේ බෝක රත් වෙන්න ඇති ඒ කරුවලේ බස්තම් පාර දුන්නේ තමන්ගේ දුව බන්දලා දෙන්න පොරොන්දු වෙච්චි ඒ ලොකු වැදගත් බෑනන්දියට කියලා තේරුණාම උනාට <laughs> ඒ පාර දීලා ධනිෂ් කැඩුවේ වැරදි බෑනන්දිගේ නේද <laughs> ඒ මිනිහා මරලා තෝනියෙන් ගෑගෑවුවා මාමා මොනවද මේ කියන්නේ මේක මහා ජටිල ගැටලුවක් නේ ලොකු එදා ඒ කියන්නේ මාසේ පොයදා මාසේ පොයදා කියන්නේ ඉතින් හඳ නැති කරවල රෑනේ ඒ කරවල රෑනේ මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා නවත්තපු කාරෙකෙන් කරවලේ බැහැලා විදගෙන ඉස්සරහට ආපු මිනිස්සයාගේ ඈ කකුල් කැඩෙන්න පාර දීපු ආරච්චිලට බැරි වුණාද ඒ පාර කාගෙන කෑගාපු මිනිහා කවුද කියලා අඳුනගන්න හ්ම් අටහඬින් අඳුනගන්න තිබ්බනේ මං අහන්නේ මේ මේ මේ ආරච්චිල හිටියේ බීලාද ඒ මන් දන්නේ මාමා. හ්ම් හ්ම් හොඳයි හොඳයි හොඳයි. එතකොට ලොකු හිතන්නේ ආරච්චිලේ පහර දුන්නේ බුදියාංශ කියලා හිතාගෙන නේද? පූනේ මාමා කොහෙත්ම නෑ. මුදි අයියා රච්චිලයි පනට පනවාගේ ආලු දෙන්නේ. හ්ම් ඒකත් එහෙමනම් හරි දඟාරවුල් ඇති කරන මේ මේ මේ දිඹුලාගල මස්සිනා කියලා හිතාගෙනවද දන්නේ නැ නේද නේ මම ඒ පාර වැදිච්ච මිනිහා මේ මමයි කියනකොට උඹ තමයි මං හොය හොයා හිටිය තකඩියා ඉඳා තව එකක් කියලා තව පාරේ ගේවුවා ඒ පාර කාගෙන මිනිහා එද වැටුණා මම හරි කවුරුයි කියලා හිතාගෙනද ආරච්චිලේ පාර දුන්නේ ලොකු මන් දන්නේ දන්නේ නෑ මාමා. මං හිතන්නේ ලොකුගේ යටි හිතේ අහවලා කියලා කියන්න ඉඩ දෙන්නේ නැහැ. හ්ම්. හොඳයි. ඒකට කමක් නැහැ කියමුකෝ. නමුත් උසාවියට යන්න වුණොත් එහෙම. හ්ම්. ඔය යටි හිතේ තියෙන රහස් එළියට ගනි කියන්නේ නෙමෙයි. දක්ෂ නීතිඥ මහත්වරු ඉන්නවනේ. අනේ මාමා මං පොලිසියකට ගිහිල්ලා මුළු ජීවිතේටම මේකේ මං කොහොමද උසාවියකට ගිහින් හ්ම් හ්ම් හ්ම් ඔය ඔය ඔය මං කියවන්නේ නෑ අඳ අඳ එපයි කියලා හොඳයි ලොකෝ අපි බලමු මේක ගොඩින් බේරා ගන්න හැම ක්‍රමයක් තියෙනවද කියලා අම්මේ අනේ මාමට බුදු බව අත්තේ මේක ගොඩින් බේරා ගන්න අපට උදව් දැන් දැන් මෙතන වෙලා තියෙන වැරද්ද ලොකු. ආරච්චිල දීපු කට උත්තර වලින් ලොකුත් එතන හිටියා කියලා කියාපු එකනේ. ඈ ආයිත් ඒක නැහැ කියලා කියන්න කොහෙත්ම බෑ. මොකද තමුන් දුටු දේ හංගන්නේ නැතුව කියන්තම වෙනවා. අනික තමයි බොරු කියලා වුණොත් එහෙම ඒකෙන් භයානක විපාක විඳින්නටත් වෙනවා. ඒ හින්දා ලොකෝ ඇත්ත. ඒ කියන්නේ tamun දුටු ආකාරයටම දුටු ආකාරයෙන් කියන්ට ඒ තිත්ත කරුවනේ මන් දැක්කේ නෑ කාටද පාර දුන්නේ කවුද ඒ පාර කෑවේ කියලා කියන්ට මාමා නමුත් ලොකෝ ඒ පාර දෙනකොට ලොකු එතන හිටියා නේද ඒක නෑ කියන්න බෑ මොකද ඒක ආරච්චිල පොලිසිය මහත්තුරුන්ට කියලා තියෙන්නේ. හ්ම්. කාරකකින් ආපු හොරෙක් ආරච්චිලගේ හම්බෑග් එක උදුරගන්න පස්සෙන් ආපු හිඳයි ඒ මිනිහට තමන් කරුවලේම පාර දුන්නේ කියලා. මේ කතාව හරියට අර මේ පාළුගේ වළම් බෙදින්න පොල්ලක් වැනුවා වගේ කතාවක්. <sighs> හරි හරි. ඒ හැරෙතම වඩා මට දැන් නිදි මතයි. මාමා <clears throat> මාමා කාරික කෙනවා මාමා. අනේ මම යනවා ගේ ඇතුළට. හ්ම් හොඳ හොඳ යන්න. ඒ පොලිසිය මාතෘ මාවත් අල්ලන් යන්න ඉන්නවා ඇති කියලා. මම මෙහෙ ආවේ නෑ කියන්න මාමා. නෑ. හ්ම් ඒ ඇත්තෝ ආවත් ලොකුට හානියක් කරන්නේ නැහැ. අපෝයි අපෝයි මෙහෙම බය ගුල්ලියා. හ්ම්. හරිම පිකෝණයක් නෙව මේක නම්. ඒ කියන්නේ විකා මඩුල්ලේ හාදයා. ආරච්චිලගෙන් අලාබ ඉල්ලලා නඩුවක් දාන්න යනවා කියලා කිව්වේ මුදියන්ස. හ්ම්. එතකොට ඒක ආපු ආරච්චිල හොඳටම බය වෙලා. මුදියන්සේ ඇරියලු දිගා මඩුල්ලේ මනමාලයා ගෙන්නගෙන දඩු මගට නොගින් කුඩින් බේරගන්න ක්‍රමයක් ගැන කතා කරන්නේ. ඒ කොහොමද ගොඩින් බේරන්නේ? එක්කෝ නාමල්ගෙන් බිසෝව උදුරලා වගේ ඇරගෙන සුන්දරසේනට බන්දලා බින්ට වුණා. පොරොන්දුව කඩ කෙරුවේ නැති වගේ පෙන්නන්න. එහෙම නැත්තම් ඉතින් නාමල්ගේ අඩු කඩලා ඒ මිනිහා අම්බගාතේ කරලා විසෝගේ හිත විනාශ කරන්නට හිතන්ට ඇති. මං හිතන්නේ දෙවෙනි ක්‍රමේ කරන්න ගින් තමයි ආරච්චිලෝයේ ලොකු වලකට ඇද වැටුනේ කියලා. කියනවා නේද විද්‍යේ පඳුරට වැදුනේ ආවට කියන ඒ වගේ දෙයක් මේ හ්ම් හොඳටම නිදිමතයි දැන් හ්ම් අපි දෙන්න අපි දෙන්න ලොකු සවාරියක් ගිහින් ගෙදර ආවා. <laughs> මේ මේ බලන්නකෝ. බුරම්පිය කොච්චර සතුටු වෙනාද අපි ආපහු ආපියක් ගැන. ඔය ඔය ඒ ඉතරේ මූ මාව ලේව ගන්නවා මේ ගේට්ටුවට යටින් හොම්බ දාලා. ඒයි මේ ඒයි බුරම්පි මේ මං බඳින්න ඉන්න නෝනා. ලේව ගන්න එපා බුරම්පියෝ අයියෝ අයියෝ. ඡා මේ ගේට්ටුවට යන්න විදියක් නැහැ නේ. ආ විදසේ ස්තූපේ ලොකු පුටුවේ හාන්සලා ඉන්නවා වගේ. අරින්න බෑ. ඒත් කාගෙතර ඉස්සරහා ගේට්ටුවට යහින් තියෙන කාර් එක. නාමේ කාගිදනේ කාර් එක. ඒ ගැන තමයි මම මේ කල්පනා කරන්නේ බිසෝ. ඈ මං හිතනවා ඔය කාර් එක මම මීට කලින් දැකලා තියෙනවා කියලා. පිටසියගෙන් බේත් ගන්න එන ලෙඩෙකුද? එහෙමනම් ඇයි සීයා අර ස්තූපේ කම්මැලි පුටුවේ හාන්සිලා ඉන්නේ? අර බලන්නකෝ. උන්දගේ කිසිම හැලවලුමක් නැහනේ. හාන්සිලා ඉන්නෝ මිසක. අනේ නාමල් ගිහින් බලන්නකෝ. සීයට කවුරුත් මුකුත් කරලාද කියලා? ගිහින් බලන්නකෝ. මේ පිස්සු කතා නොකිය ඉන්ටබිසු. දැන් මේ අපේ සූට්කේස් සේරම අරගෙන ගිහින් ඔයාගේව ඔයාගේ කාමරේ තියාගන්න. ආ මගේව මම බලාගන්නවා. ඒ කියන්නේ මම ගත්තු දේවල් මට මූස්සගෙන යන්න කියලාද මහත්තයා? අපොයි නෑ. මං ඒව ගේන්නම්. හැබැයි ඔයා ගත්තු තෑගි බෝගයි ඔයාගේ පරිහරණයට ගත්තු දේවල් සේරම තියාගන්න. ඈ? මගේ කාමරේ නම් ඒවට ඉඩ නෑ. ඔන්න ඒකයි මම මේ කියන්නේ. හරි හරි මහත්තයා. මං එකඟයි මහත්තයා කියන ඕනම දෙයකට. හ්ම්. <laughs> ඒ වචනේ මිල කරන්ටත් බැරි තරම් වටිනවා බිසෝමණෙකේ. මම එකඟයි මගේ මහත්ය කියන ඕනම දෙයකට. ඉතින් තවත් මොනවද? විවාහ වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න මම වාගේ තරුණයෙකුට කනට ඇහෙන්න හොඳ වචන. මේ මේ මේ මං කැමති නෑ ඔය. ආ කවුද ඔය කාර් එකකින් ඇවිත් මගේ ගේ ඉස්සරහට වෙලා ඉඳගෙන අචපච ගාන්නේ ඈ? බුරම්පියෝ. ඔන්න. ඕ මේ බුරම්පියා. සීනට හොඳටම තරහින් වගේ. මේ කතා කරලා කියන්න මේ ආවේ අපි කියලා. නාමෙන්. මේ මට වඩා 100 හැංකම් දෙනවා වාගේ කතානට බිසෝ. හ්ම්. ඒ හිමද? හරි. මම ඒ ඇගීම අරගෙන බලන්නම්කෝ. සීයේ මේ බිසොයි නාමිනුයි ලංකාව වටේ සංචාරය ඉවර කළ දැනුයි ආවේ සීයේ. බිසෝ ඔබේ කට හඳ වාගේ. ඔය කිව්වට කවුද දන්නේ? කවුද අද ගේට්ටුව ගාව කරුවලේ ඉන්නේ? හ්ම් දැන් ඔය කරුවලේ ඇවිදගෙන ආපු මිනිහෙක් කඳුනා ගන්න බැරි වෙලා නෙව මේ මේ ආරචිල්ල ලොකු අමාරුවක වැටිලා ඉන්නේ නෑ කවුද ඔය තට්ටු දාන්නේ ආ යේතුවට ආයේ කලා ඔය තට්ටු දාන්න එපා තේරුණා නේද අංගාව තියෙනවා ගල් දුන්නා ඒකේ මට පුළුවන් ඔය හොරකම් කරන්න ආපු කොයි හොරාට හරි විදලා හාන්සි කරන්න වෙද මාමා වෙද මාමා ඔක්කො ලොකු මං එපා ඔය ගල්තන්න මහානන්ට මමට නිදිමත නම් ගිහින් නිදා ගන්නට ලොකෝ කට පියාගෙන ඉන්නවා මේ දවස්වල හොරාතුරු මේ පැලැස්සේ රැස් කරනවා එක එක හරි පන්න ගත්තොත් ආයි තුන් මේ පැත්තට එන්නේ නෑ ලොකු අං ආංගර ගේට්ටුව ගාව ඉන්න එකෙකුට දෙනවා. එපා සල්තුන්න මානන්ට මාමා. ඉවිතින්නේ බිසු hinaමෙලුයි. ඒකත් එහෙමද? එහෙමනම් පත්තු කරනම හොඳයි අර ලොකු ලන්තෑරුමයි හුළු අත්තයි. හරි හරි. දැන් කරුවලට මගේ ඇස් පේන්නේ නෑ ලොකු. කන් දෙක ඊට හපා. කනට ගැහුවා දැනෙනවා අඩුයෝ. හරි හරි මාමා මාමා ඔහම වාඩි වෙලා ඉන්න. හැබැයි අර පරණ ගල් දුන්න නම් මානන්ට එහෙම එපා හොඳද? හ්ම් හ්ම් හ්ම්. හොඳ හොඳ හොඳ. හ්ම්. ඒ ආවේ නාමෙලුයි බිසෝයි නම් ඒක මගේ හිතට ලොකු සැනසීමක්. ඒ වුණාට ආරච්චිලේ අදා කරුවලේ කනහපල්ලම් ගහනවා වගේ. දිගට හරහට පොළු පාර දීලා මිනිහෙකුගේ ධනෙක් පොල් කටු කුඩු කෙරුවා නම් ඒක මෙලෙසියෙන් ගොඩෙන්න පුළුවන් එකක් නෙවෙයි මාතිනුත් ඒක නෙවෙයිද මන්දා ආවෙද මන් මේ මේ මගේ නවලන්ට ඇරුමයි හුළු එළියත් එක්ක පත්තු කරලාම ආ ආ ආ ආහාහා බලාගෙන බලාගෙන ඔය හුළුවත්ත වහලට අල්ලන්න එපා. හා හා ඔය හුළුවත්තෙන් වහලම ගිනි ගනි. ඕක පහත් කරන්න පහත් කරන්න. ගේත් එක ගිනි ගනි. හරි හරි නාමේ පුතා හරි. ඉන්ට මං ওই ගේට්ටුවේ අතුර හොයන්න එනකල් හොඳද? ආ ආ හරි හරි හරි. හ්ම්. ඒකට හඳ නාමල්ගේ තමයි. අදලා නේද ගෙට ගිනිගන්නේ කිව්වේ. ඒක නේ නමා මාමන් කීවේ. හරි හරි හරි. ගේට්ටුවට දාලා තියෙන තඩි ඉබ්බගේ අතුරු නැතුව බෑනේ ඒක අරින්නත්. ඒ ගේට්ටුව අරින්නේ නැතුව ඒ ළමයින්ට ඇතුළට එන්න බෑ මාමා. ආ ඔහෙ ඵලය. හැබැයිම මම මේ කොහෙද ඒ අතුරු කරලා තිබ්බේ? මේක හරි පුදුම වැඩක් නේද? කොහේ යතුරු මගේ කබායේ සාකුවල බලන්ද ලොකු මම බැලුවා මාමා ඉවේ නෑ නෑ යතුරු එයි ඕ සාකි මේ මනම් මං අර ලෙඩා බලන්ට ගිය දිහා වේලා ඇවිල්ලාද තමන් කඩුවේ ලෙඩාගෙන් එදෙර ආනේ මන් දන්නේ මාමා දැන් අර ගේට්ටුවෙන් එහා පැත්තේ ඉන්න බිසුයි නාමෙලුයි මේ රෑ කොයිද නිදාගන්නේ? මේ ලොකුට හොඳටම විශ්වාස දෙ බිසුයි නාමෙලුයි කියලා. ඔව් මාමා. හ්ම් එමනම් ගන්නවා ඒ දෙන්න ඇතුළට. අරිනවා හොඳ යකඩ ගේට්ටුව. හා. හ්ම් ඒ උනාට කොයිද යතු? හ්ම් මේ වගේ නස්පැත්තේ මයි අපට සිද්ධ වෙන්නේ. අම්මා දැන් කොහමද බිසොයි නාමෙලුයි අර ගේට්ටුවෙන් ඇතුළට එන්නේ? ඒ දෙන්න මාන්සි වෙලා ඇවිත් ඉන්නේ. මම පොඩ්ඩක් හිටියනවා. මං මේ බොහොම වටිනා බේත් ඖෂධයක් පාවිච්චි කරලා හිටියේ. හරි හරි. දැන් ওই මට මගේ හොඳ සිහිනුවන එන්නේ. බලනවා මගේ නෑ නෑ නෑ නෑ. එපා. මේ ලොකෝ බලන්න මගේ අර නිදා ගන්න ඇඳ උඩ තියෙන ලොකු කොට්ටේ යට. ඒ ගේට්ටු යතුරුයි මේ ගේ යතුරුයි සේරම මේ මේ දෙපට මුද්දක දාලා තියනවාද කියලා. මම බලන්න. මේ මේක හරි පුදුම වැඩක් නෙබිසෝ. කෝර හාන්සිපුතුවේ දිගා වෙලා හිටියේ සීයා. උන්දෑනව ඇති ගේට්ටුව අරින්ට. කොහමේ විසෝයි නාමේලු. අපි මේ යකඩ ගේට්ටුවෙන් එළියේ. ආ මට මහ ලොකු අමලියක් වුණා ළමයිනේ. හ්ම් මං ගියා නෙවෙයි දෙබ් බලන්න තමන් කඩුවට. හ්ම් ඒ තමන් කඩුවේ කිරිහාමියාගේ ඇඹෙනියට ලොකු ලෙඩක් ඇදිලා. මමයි උන්ද ගොඩ දැම්මේ. ඒ උනාට ඉතින් ඒ ලෙඩේ ආයි මත් හැදිලා. කිසිම පොරතිකාරයක් හරි ගියේ නැතුව මේ ආවා. <laughs> මේ මේ මාව හොයාගෙන. ඉතින් එහෙව් එකේ ලෙඩාට බෙහෙත් කරන්න නොගිහින් ඉඳ පුළුවන්. මංගේ අතමා කඩුව. සී යකඩ ගේට්ටු වරනේ යතුරු කොහෙද කියලා කියවනම් හොඳයි නේද? ඒක තමයි මම මේ කියන්න යන්නේ මිසෝ. කොහොමේ නාමේ? මාත් මේ ගේට්ටුවෙන් එළියේ ඉන්නවා මේ කලවරේ හිටගෙන. හරි හරි. මිනි මග තියලා හරි ওই පැත්තට පනින්නම් කොනාමෙල් මේ ඔයාට පුළුවන් නේ ඔය පරණ කාර් කටුවෙන් මේ Taman කඩුවේ කිරියාමිගේ ගෙදෙට්ට ගිහින් මගේ යතුරු කැරල්ල හොයාගෙන එන්න මාත් එන්න අමා මේ ගෙට යකඩ ගේට්ටුවක් දැම්මේ මේ යකඩ ගේට්ටුවක් දැම්මේ වැඩි ආරස්සාවක් නේද දීයේ නෑ හරි සීයේ අර ඈත ගමක ලෙඩෙක් බලන්න ගියේ ගේට්ටුව ඉබ්බ දාලාද සීයා? නැතුව නැතුව බිසෝ. කවද්ද මං ගේට්ටුව ඇරලා දාලා එළියට බහැලා ගියේ ඈ? මේ සීයේ. මේ Taman කඩුවේ ලෙඩා බලලා ඇවිත් කොහොමද මේ ගේට්ටුව අරගෙන ඇතුළට ගියේ? ඈ? මොලේ හැබැට ඕම් බලමුකෝ මගේ සිහි කල්පනාවේ ඇටි ඒ කියන්නේ සීයා ගේට්ටුව අරගෙන ඇතුළට ගියාට පස්සේ යතුරු නැති උනේ නේද ඇත්තනේ නැත්තනේ හැබැයි මම මේක කොහෙද දැම්මේ ඒ කියන්නේ මේ යතුරු නැති වෙලා නැහැ මේ කොහේ හරි ඇති යතුරු හ්ම් අද මුවන් පැලැස්සේ රංගපෑම් රම්‍යා වනිගසේකර, උලපනේ ගුණසේකර, රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන